අතිගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න මාතිය දුරුවි. දැන් මේ ජීවිතේම නිවන් දැකිය හැකිය යන මතයක් භාවනා යෝගීන් අතර පැතිරෙමින් පවතී. මේ සංකීර්ණ ලෝක රටාව තුල මේ ඇත්ත වශයෙන්ම කළ හැක්කක්ද? පළවෙනි කොටස ප්‍රශ්නේ දෙක මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කළ අය වර්තමාන සමාජය තුල සිටී. ඒක හරි අමාරුයි කියන්නේ ඒක පෙන්ලා දෙන්න අමාරුයි. පළවෙනි එක තමයි ප්‍රමාදය කියලා කියන්නේ ගෞතම බුදුහාමරන්ගේ මෛත්‍රී බුදුහාමරන්ට දාන එක. ඒක හරි සිම්පල් නේ. උච්චා ඒටි හයින් කියන්න මොනවක්ද අප්‍රමාදය කියලා කියන්නේ බැරි වුණත් කමක් නැහැ මේකෙදි try කරලා තිබුණොත් අරගෙදි කැන්ඩිඩේට් කෙනෙක්වත් වෙන්නේ නෑ දුගානේ ඒ නිසා මේකේ try කරන්න නැතුව හිටියොත් අරකේ try කරන්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම විභාග කරනකොට කවදාකවත් පාස් වෙන්න ඕනකමක් තිබුණේ නෑ මට. මම දන්නවා මේකෙන් ක්‍රෙඩිට් ඩික්නිෂන් නැති උනත් යන්තම් දෙසරක් කරලා පාස් වුණොත් මම ඊගාව එක්සෑම් එකට යනවා. ෂුවර්. ඒකෙත් ගිල්ල ෆයිට් එකක් දීලා කොහොම හරි පාස් වෙනවා. ඊගායකටත් යනවා. ඉතින් මයිත් එක ගිය කට්ටිය හොඳ ෆස්ට් ක්ලාස් හම්බෙච්ච මිනිස්සු ජොබ් අරගෙන අහුවෙලා මම ඔය ඉබ්බා වගේ ගාටනවා. හාව වගේ ගිහිල්ලා නින්දට වැටෙන්නේ නැහැ මම. ඒ නිසා මට හිතෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ යාළුණත් තරහමත් වෙනම දෙයක් මේ ඉන්න ගෞතම බුදුහාමුදුරුවෝ ෂේප් කරගෙන තියාන හිටියෝ ෂුවර් මට ඊගාව එකේ හරි ඇප්ලිකේෂන් එකක් දාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකේ අනිත් පැත්ත තන්නේ කර ප්‍රමාණය. මම බුරුමේ ඉන්න කාලේ එක මහත්තයෙක් ස්ටීවන් මම දන්නේ හරි ෂෝක් මනුස්සයා. ඇවිල්ලා කිව්වා මේ බුරුමේ කට්ටිය විතරයි මේ ඉන්දිය ශ්‍රීලයිට් භාවනා කරලා ලංකාවේ ඉන්නවලු සෑහෙන්න මේ බොයි සතුරු නේද කියලා. මම ගොම පකිත් පෙට්ටියක් හරි ගෝණි දෙක තුනක් හරි අරන් වරෙන් කියලා ඇහුවා. ඒ කියලා ඇහුවා. මම කිව්වා ටොග ගණන් දෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න හරිය බෝසත්තුරු කියලා. ඇයි හද්ද කියන්නේ ඒක ගැන විහිළු කරන්නේ කොහොමද? මම කිව්වා කිසි විහිළුවක් නැහැ ප්‍රමාදේ. අපේ ගුරුරුත් ප්‍රමාදේ, ගෝලියොත් ප්‍රමාදේ ඔක්කොම කියනවා අන්තිම බස් එකේ යන් මේ බස් එක හදිසි වැඩි. මම දන්නේ මෙහෙම යුගයක ඉපදීම ගැන මං ඉතාමත්ම සතුටුයි. පුදුමාකාර සතුටක් තියෙනවා. මේ කාටවත් තේරෙන්නේ නැති වුණාට මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මම කියනවා ඔය එඤ්ඤන් දෙඤ්ඤන් සල්ලි ඕනේ නැහැ. දැන් කරන්න පුළුවන් නම් කරනවා නැත්නම් කවදාකවත් බෑ. ඒක නිසා සෙන් කියමනක් තියෙනවා. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝ නෙවෙයි නම් කවුද යකෝ කියලා කියනවා. එච්චර. ඒක පෝතා ගන්න පච්චේක පපුවේ. දැන් නෙවෙයි නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ තෝ නෙවෙයි නම් කවුද යකෝ ඒකෙන් එහාට ගිය කිසි කෙනෙක් මං ආශ්‍රය කරන්න කැමතිත් නෑ. මම පොඩ්ඩක් පැත්තක දීලා කියනවා ඔය කට්ටිය පන්ති බස් එකේ ඉන්න මම යන්නම්. මම හරි ලේසි මට යාළුවෝ තෝරන එක සිංගල් ක්‍රයිටීරියන් එකක් තියෙනවා. බැරි වුණත් කමන්නේ දුවන් දෙන මනුස්සයර තම්බි කෙනෙක් වුණත් කමන්නේ මං සතුරුකම් පවත්නවා. කවුරු හරි පස්සට යන්න හදනවා. දියන්නිකයි මහානායක හමුනොත් කරන්න දෙයක් නෑ. ඔයාගේ බාප්පට වෙලා යනවනේ බාප්පා ඉඳලා එන්න මම යන්නම්. එච්චරයි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නට කියන්නේ ඒකයි. ඉතින් එහෙම එහෙමනම් බලන්නේ එහෙම ටිකක් කල් භාවනා කරලා කන්නාඩියක් ඉස්සරහට ගියාම බලාගත්තා කි සබෝන් වෙච්ච කෙනෙක් කොහොමද? සකදාගාම වෙච්ච කෙනෙක් කොහොමද? බාහිරේ හෙව්වනම් ඒක භයානක රෝගයක්. බාහිරේ ආර්යයන් වහන්සේලා හොයනවයි කියලා කියන්නේ හොලිවුඩ් නිලියම් පිටිපස්සේ යනවා වගේ වැඩක්. රෝල් මොඩල්ස් පිටිපස්සේ යන්නේ වගේ වැඩක්. ඒ මනස එන්න එන්න බගෑ වෙනවා. එන්න එන්න බය ආදු වෙනවා. ඒක කද්දාකත් බුදුහාමුදුර කෙනෙක් දී නැහැ. බුදුහාමුදුර අපිට දෙන්නේ සූර, වීර, ධීරකම. මේ කාගවත් නිවන දැකයි කියලා මට ඇති වැඩේ මොකක්ද? ඉතින් ඒ බණක් කියපු බුදුහාමුදුරෝ වීතිවන්ත බණක් කියපු බුදුහාමුදුරෝ කවදාකවත් අල්ලපු ගෙදර සෝවන් වෙච්ච කට්ටිය ඉන්නවාද කියලා හොයන්න කියලා කවදාකවත් නැහැ කියලා තියෙන තමන් තුල මේක දිනු වෙනවා නම් එච්චරයි. ඒක නිසා මෙවැනි යුගයක් මෙවැනි යුග මත පෙරලියක් වෙන යුගයකට අපි ආවේ පස්මහ බැලුම් බල්ලයි කියලා මම නම් කියන්නේ. පුංචි පුංචි සොයා බැලීමකින් ආපුව හම්බයක් නෙවෙයි මේ. කාලයේ, දේශයේ, දීපේ, කුලයේ මව තේරම බල්ලාවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක මිස්සුනොත් එහෙනම් මම හිතනවා ඉතින් ආය බොහොම අමාරු සත්‍යකටපත් වෙනවා. හැමදාම නත්තල් නෑ. නත්තල් ඉන්නේ අවුරුද්දකට දවසයි. එදාට වැඩි කරගන්න එකයි තියෙන්නේ.